ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වේලාව අතරතුර පින්වත් ඔබ හැමදෙනාගේම සිත කය වචනේ පිරිසිදු කර ගනිමින් තුන්දර සංවර කරගෙන මේ බණ ටික අහනව ඇතයි අපි විශ්වාස කරනවා. ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඊටාම වටින මහඟු පින්කමක්. ඒ පින්කමේ ස්වභාවය පිළිබඳව ධර්මයේ ශ්‍රවණයට කැමැති සදහ ගුණගරුක සත්පුරුෂ පින්වත් ඔබ හැමදිනාම මනවින්ම දන්න කරුණක්. දහම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ලෝකේ යථාර්ථය. ඒ යථාර්ථ ධර්මය අපි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඒ ප්‍රඥා අවබෝධයේ පිණිස ධර්මයේ ශ්‍රවණය කළ යුතුමයි. පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්න. සාමාන්‍ය මිනිස්සෙක් දවසකට වචන 20000ක් 30000ක් පමණ පිට කරනවා. එහෙව් වචන කොතරම් ප්‍රමාණයක් එක මිනිසෙක් එක දවසකට අහනවද? වචන පමණක් නොවේ. මේ පරිසරයේ කොතරම් ශබ්ද සංඛ්‍යාවක් අපි අපේ කන් දෙකෙන් එක දවසකට අහනවද? හිතලා බලන්න. ඒ සියලු ශබ්ද, ඒ සියලු වචන, සියලු හඬ මේ සියල්ලක් එකතු කළාම අපි අපේ කාලය කොතරම් වැය කරනවද අනර්ථවත් දේ අපි අපේ ජීවිතයට එකතු කරගන්න. සමහරෙක් පැය ගණන් කාලය කා දමනවා. විනාශ කරගන්නවා. ජීවිතේ කිසිම වැඩකට නැති කිසිම අර්ථයක් නැති වචන සමුදායක් අහන්ට. හැබැයි හිතලා බලන්න පොඩි වෙලාවක් හරි බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයට සමවැදිලා අනේ බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය මම ශ්‍රවණය කරනවා නේද කියලා ශ්‍රද්ධා සම්පන්න සිතක් ඇති කරගෙන පින්තුනේ බණ ටිකක් අහනවා කියලා කියන්නේ ඔබගේ ජීවිතයට කොච්චර වටිනවද ඒ බණ දහම ඔබ අහන බණ පදයක් පදයක් පාසා පින් වැඩෙන මා පින්කම බවටපත් වෙනවා ඒ ඔබ අහන බණපදය, ඒ ධර්මදේශනාව පින්වත්නි ඔබගේ ජීවිතයට ජීවිතාවබෝධය පිණිස පවතිනවා. ඔබ ඉන්නේ යම් සැකයක නම්, යම් ගැටලුවක නම්, ඒ සැකේ निराකරණය කරගන්න. ඒ ගැටලුවට විසඳුමක් හොයාගන්න. ඔබගේ ජීවිතයේ සතුට සැනසීම ළඟා කරගන්න. ඒ ඔබ අහන බණ ටික හරි වටිනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ සෑම අතකින්ම පින්වතුනි අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්නක්. එනිසා මේ ධර්ම දේශනාවත් සුපින්වත් හැම දෙනාගේම ජීවිතයට වටිනාකමක් එකතු කරන්නක් බවට පත් වේවා. පින්වත් ඔබ හැම දෙනාටම මෙතෙන් පටන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබට ධර්මාබෝධයේ පිණසම ජීවිතාබෝධයේ පිණසම සංසාර දුකින් අත මිදී ලබන අමා නිවනින් සැනසීම පිණසම මියුතුම් ධර්ම අනුශාසනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා පාඨයේ බවට මම පත් කරගත්තේ අපි කවුරුත් අහලා තියෙන ධම්මපදයේ ගාතාවක්. මේ ධම්මපදයේ ගාතාව සමහර වෙලාවට අපේ දරුවන්ට පාඩම් ඇති. ඒ ගැනත් කියන්න ඕනේ. අපේ දරුවෝ වර්තමානයේ වෙන විට ධර්මයට තියෙන රුචිකත්වය සමහර දරුවන්ගේ ඊටාම වටිනවා. ඊටාම ගුණදායකයි. හැබැයි තව පිරිසක් ඉන්නවා ධර්මයට තියෙන රුචිකත්වය ඒ දරුවන් කෙරෙහි පවතින්නේ නැහැ. සමහර වෙලාවට මේ කාලේ ස්වභාවය ඊට හේතුවක් වෙන්න ඇති. දරුවන්ගේ මානසිකත්වයේ තියෙන්නේ අධ්‍යාපනයත් එක්ක. හැබැයි ආදරණීය අම්මලා තාත්තලා මතක තියාගන්න ඕනේ දරුවන්ට විෂය පද්ධතියක් උගන්වනවා උනාට දරුවන්ට විභාගයකින් සමත් වෙන්න පාර කියලා දුන්නා වුණාට ඒ දරුවන්ට අපේ ආගම ධර්මයේ ගැනත් කියලා දෙන්න ඕනේ. පන්සල හාමුදුරුවෝ ගැනත් කියලා දෙන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ දරුවන්ට මේ රටදේ සමය ගැන උගන්වන්නටත් ඕනේ. ඒ නිසා පින්නතුනි ධම්පදය කියලා කියන්නේ අපි කාටත් ඇසුරු කරන්න පුළුවන් ඊටාම වටිනා ධර්ම ග්‍රන්ථයක්. ඉස්සර කාලේ මිනිස්සු කිව්වේ බෞද්ධයන්ගේ අපොත කියලා. හැම කෙනාටම ධම්මපදයේ ගාථාවක් කියවලා තේරුම් ගන්නට අමාරු නැහැ. එනිසා පින්වත් ඔබට මේ ගාථාව තේරුම් ගන්නට පුළුවන්. අපි මුලින්ම තේරුම බලමු. ඉද මොදති පෙච්ච මොදති හත පුඤ්ඤෝ ඔබ යත්ත මොදති. මොදති කියලා කියන්නේ සතුරු වෙනවට. ඉද මොහොතේ කියලා කියන්නේ පින්වතුනි මෙතන අදහස් කරන්නේ ඉද කියලා කියන්නේ මෙලව කියන අර්ථය මෙහි කියන අර්ථය මෙහි සතුටු වෙනවා මේ ලෝකේ සතුටු වෙනවා පෙච්ච මොදති පෙච්ච කියන්නේ පස්සේ නැතිනම් අපිට අදහස් කරන්න පුළුවන් පරලෝකේ කියලා පරලෝකෙදිත් සතුටු වෙනවා කවුද කොහොමද කතපුඤ්ඤෝ උබයත්ත මොදති උබයත්ත කියලා කියන්නේ දෙලොවම උභය කියලා කියන්නේ දෙපාර්ශවයමනේ. ඒතර උභයත්ත කිව්වහම මෙලවයි පරලොවයි දෙලොවදිම සතුටු වෙනවා කත පුඤ්ඤෝ කියන තැනත්තා. අපි බලමු පස්සේ කවුද මේ කත පුඤ්ඤෝ කියන්නේ කියලා. පින්වතුනි සෝ මොදති සෝ පමෝදති සෝ කියන්නේ pāli භාෂාවෙන් ඔහු කියන අර්ථයට. ඔහු මෝදති සතුටු වෙනවා. පමෝදති කියන්නේ වඩ වඩා සතුටු වෙනවා. මොනවා කරලාද? තමන් විසින්ම කරපු පින්කම් දිහා බලලා දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ මත්තනෝ කියන්නේ හිතලා තමන් කරපු පින්කම් ගැන හිතලා තමන්ගේ පින්කම් දැකලා තමන් විසින්ම සතුටු වෙනවා. ඒතර මේ බණපදය මේ දහම් පදය තුල ගැබ් වෙලා තියෙන ප්‍රධාන වශයෙන්ම අපිට සතුටු වෙන්න හොඳ ක්‍රමයක්. වර්තමානයේ මිනිස්සු ගත්තාම වැඩිපුරම පේන්න තියෙන්නේ hina වෙන එකද අඬන එකද කියලා ඇහුවොත් පින්තුණි අපිට සරල උත්තරයක් හම්බ වෙනවා. ඒ සරල උත්තරේ තමයි හාමුදුරුවනේ ජීවිතේ වැඩිපුරම කරන්නේ අපි අඬන එක. වැඩිපුරම අපිට වෙන්නේ දුක් වෙන්න, පසුතැවෙන්න, ලත වෙන්න කනගාටුවට වේදනාවට පත් වෙන්නටයි වෙන්නේ කියලා තමයි සරල වශයෙන් බහුතරයකගේ උත්තරේ වෙන්නේ හැම කෙනාම බොහෝම කැමැත්තෙන් පින්වතුනි සතුටු වෙන්න උත්සාහ කළත් ඒ සතුට මිනිසුන්ගෙන් ඈතට ගිහිල්ලා කැමැත්ත තිබෙන්නේ සතුටට සැනසීමට උනාට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නෙම අඬන්නයි දුක් වෙන්නයි. අපි බලන්නට ඕනේ සතුරු වෙන්න ඕනේ කොහොමද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට සතුරු වෙන හැටි කියලා දුන්නා. මෙන්න ක්‍රමය. ඒ ක්‍රමයට තමයි අර මුලින්ම මම කිව්වේ කත පුඤ්ඤෝ උභයත්ත මොදති. කල පිං ඇති තැනත්තා පෙළවයි මෙලවයි දෙලවදිම සතුටු වෙනවා. දැන් අපිට සතුරු වෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ නම් අපි කවුරුද වෙන්නට ඕනේ? අපි වෙන්නට ඕනේ කතපුඤ්ඤෝ කියන ගුණයට අදාළ පුද්ගලයන් බවට පත් වෙන්න. කලපින් ඇති තැනැත්තෙක් වෙන්නට ඕනේ. කලපින් ඇති තැනැත්තා පින්වතුනි, ඒ පින්කම දිහා බල බලා ඒ පින්කම ගැන මතක් කර කර සතුරු වෙනවා. තමන්ගේ ජීවිතයේ සැනසීමටපත් කරගන්නවා. අපිට මේ සතුට ගැන කතා කරන්නට හුඟා කරුණු තියෙනවා. මිනිස්යන්ගේ ජීවිතය ගත්තහම පින්වතුනි මිනිස්සුන්ට මේ ජීවිතය ලැබිලා තියෙන්නෙම පිනකට. හැබැයි පිනකට ලැබිච්ච මිනිස්ය ජීවිතේ අපිට තියෙන්නේ පින් විතරක් නෙමෙයි. දැන් පින් විතරක් තිබ්බනම් අඬන්ට වෙන්නේ නැහෙනේ. දුක් වෙන්න වෙන්නේ නැහෙනේ. රෝගී වෙලා නතුරු වෙලා ලෙඩ වෙලා බඩගින්න ඉන්න වෙන්නේ නැහනේ. අපිට දැනෙන්න ඕන දේ තමයි සංසාරේ අපි කළ පවුත් අපේ පස්සෙන් එනවා. අන්න ඒ නිසා වෙන්නේ නැති අපිට අඬන්න වෙනවා. දුක් වෙන්න වෙනවා. ලෙඩ වෙනවා. අපිව දාලා යනවා සමහර මිනිස්සු. අපිත් එක්ක තරහ වෙනවා. අපිත් එක්ක ගහ ගන්නවා. අපිට අනතුරු වෙනවා. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් අකමැති දේවල් පින්වතුනි අපිට සිද්ධ වෙනවා. සව ඔබට අවබෝධය තියෙනට ඕනේ කල පින් ඇති තැනැත්තෙක් වුණාම සතුරු වෙන්න පුළුවන්. හැබැයි මම ළඟ කරපු පවුත් තියෙනවා කියලා. දැන් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ අර කරපු පව් තියෙන කෙනෙක් වෙනවට වඩා කරපු පින් තියෙන කෙනෙක් වෙන්න. දැන් එතකොට Tamanට දැක්මක් තියනවා සහ Tamanට මෙහෙවරක්. අපි කියනවනේ ඕන තැනක විෂන් ඇන්ඩ් මිෂන් කියලා. නේ Tamanගේ දැක්ම තමයි කල පිං ඇති තැනැත්තෙක් වෙන්න. දැන් කල පිං ඇති තැනැත්තෙක් වෙන්න පිංකම් නොකර ඉඳලා හරියන්නේ නැහැ. ද ඔබ හෙට දවසේ පින් කරපු තැනැත්තෙක් වෙන්න නම් අද පින් කරන්නට ඕනේ. අද ඒ වගේ තත්ත්වයක ඔබ ඉන්නව නම් ඔබ ඊයේ පින් කරලා තියෙන්න ඕනේ. ඒක ඕක තමයි ක්‍රමවේදය. මේක හරි ප්‍රායෝගිකයි. සමහර කෙනෙක් හිතනවා අනේ මට කන්න නැහැ. මට බොන්න නැහැ. ඉන්න හිටින තැනක් නැහැ. ලස්සනක් නැහැ මගේ ජීවිතේ. කවුරුත් මාව පිළිගන්නේ නැහැ. යන යන හැම තැනම මම දෝෂාරෝපණයටපත් වෙනවා. මිනිස්සු මාව අවමානයට ලක් කරනවා. අනේ දෙයියනේ මගේ ජීවිතේ සැපක් නැහැ කියලා පිඟුතුනි මිනිස්සු දුකටමයිපත් වෙන්නේ. දැන් එහෙම දුකටපත් වෙන කෙනාට අවබෝධයක් තියෙන්න ඕනේ සමහර විටක මේ කර්ම දෝෂ වෙන්නට ඇති. මේ කර්ම දෝෂ වෙන්න ඇති. දැන් ඒ පුද්ගලයාට දැනෙන්න ඕනේ කාරණාව තමයි ඒ පව්වල ප්‍රතිවිපාක විදිහටයි මට මේ දුක් විපාක ලැබෙන්නේ. ඒවා ගෙවෙන්න හරින්ට දෙන්නේ. ඒ වගේ වෙන්න හරි නැදින්න. හැබැයි නවතින්න එපා. අලස වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා. තව තව පවට ඇලෙන්න එපා. දැන් සමහර මිනිස්සු එහෙමනේ. Tamanට වෙන්නෙම අකටයුතුකම් නම් Tamanට වෙන්නෙම Taman අකමැති දේවල් නම් සමල්ලාවට පන්සලට ඉන්න කිව්වහම මිනිස්සු කරන්නේ මොකද්ද? අනේ පන්සල් ගියත් එකයි නැතත් එකයි මම හැමදාම ඉන්නේ අඩාඩා. බෝධි පූජා තිබ්බත් එක නැතත් එකයි මට මේ දුකම තමයි. අම්මට සැලකුවත් එක නැතත් එකයි හැමදාම මම මේ වලේම තමයි. දැන් ඔහොම Tamanට දුකක් ආවා කියලා පින ප්‍රතික්ෂේප කරනවා නම් Tamanට දුකක් ආවා කියලා කුසලයේ ප්‍රතික්ෂේප කරනවා නම් ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ හිතලා බලන්න ඔබ කොච්චර මුලාවටපත් වෙලාද කියලා. ඔබ හිතලා බලන්න ඔබ කොච්චර අවිද්‍යාවකද මිත්‍යාවකද ඉන්නේ කියලා. එනිසා වරද්ද ගන්න එපා. වරද්ද ගන්න එපා. මේ ජීවිතේ ඔබට සැප විඳින්නත් පුළුවන්. ඔබට සතුටක් තියෙනවා මිනිස්සුනාම hina වෙලා ජීවත් වෙන්න ඕනේ. මිනිස්සුනාම සැපත ලබන්න ඕනේ. සුඛකාමා නිබූතානි මේ ලෝකේ හැම සත්වෙක්ම කැමැති සතුටට සැපතට අපේ අම්මලා එකනේ සමාල්ලාවට හිතනවනේ ජීවිතේ මේක මහා කරුමක්කාර ජීවිතයක්. මගේ ජීවිතේ මම මහා කාලකන්ණියෙක් කියලා හිතනවනේ. එහෙම ඔළුවට ගහගෙන එළියට බහින්නේ නැතිව මූණේ හිනාවක් නැතිව මිනිස්සුන්ට තව මිනිස්සෙක්ට ආචාර සමාචාර කරන්නේ නැතිව gedette na මිනිස්සෙක්වත් hina වෙලා පිළිගන්නේ නැතිව සමහර වෙලාවට හරි গুপ্ত විදිහට අඳුරු ලෝකයක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හිතන්නේ මනේ මට සැපක් නැහැ. පින්වතුනි, ඇයි අපි දුකෙහි මැලෙන්නේ? ඇයි අපි දුක කියන තැනම ඒ දුක වැඩි කරගන්න උත්සාහවන්ත වෙන්නේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ප්‍රධානම න්‍යාය මොකද්ද? දුක දුරු කිරීම. ඒ දුක දුරු කිරීම සාංශාරික වශයෙන් අපි सिद्ध කරන චතුරාර්ය සත්‍ය කියන මේ උත්තරීතර න්‍යාය පදනම් කරගෙන නම් අපිට මේ ප්‍රායෝගික ජීවිතේ අපිට හමු වෙන සාමාන්‍ය දුක මේ විවහාර ලෝකේ අපිට එකතු වෙන දුක් වේදනාවන් ටික දුරු කරගන්නට ඒ න්‍යාය ඒ ක්‍රමවේදය ඒ විදිහටම ගැලපෙනවා හැබැයි මතක තියාගන්න පින්වතුනි ඒ දුක්ෙහිම එල්බගෙන ඒ දුක තමා කෙරෙහි නතු කරගෙන අපි සාමාන්‍යයෙන් කියනවානේ ඔය කාන්තා පාර්ශවය අපේ අම්මලා වැඩි හරියක් මොකක් හරි දුකක් වුණාම දුකේමයි ජීවත් වෙන්නේ. දැන් හිතලා බලන්නට උදෑසන මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. එක්කෝ ගෙදර ළමයට අසනීප වෙනවා. හ්ම් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් තමන් දෝෂාරෝපණයක් අහනවා. තමන්ගේ ගෙදර මොනවා හරි භාණ්ඩයක් නැති වෙනවා. හිතලා බලන්න මුළු දවසම ඉවරයි. දවසම ඉවරයි. දැන් රැට අර උදේ හිතන්නකො උදේ පුංචි දෙයක් සිද්ධ වුණා කියලා. උදේ තමන්ගේ දරුවා සමහර වෙලාවට කියන දේ ඇහුවේ නැහැ. දරුවා තමන්ට වඳින්න නැතුව තමයි පාරට බැස්සේ. එක්කෝ තමන්ගේ ස්වාමි පුරුෂයා පොඩි වචනයක් තමන්ගේ හිත රිදෙන්න කිව්වා. දැන් හවසේ මිනිස්සයා වහම අර දුක මොළුවේ තියාගෙන ඉන්නවා. hina වෙන්නෙම නැහැ. රැට නිින්දට යන්නෙත් ඕකොළුවේ තියාගෙන. පහුවෙනිද උදේ නැගිටින්නෙත් ඕකොළුවේ තියාගෙන. පින්තුනි ඇයි අපි දුක දුරු කරලා සැනසීම සතුට ලං කරගන්න උත්සාහවන්ත වෙන්නේ නැත්තේ? ඒක ඊටාම දුර්වල ගතියක්. අපිට දැනෙන්න ඕනේ අපි හරි දුර්වලයි. අපි අදක්ෂයි. මොකටද? hina වෙන්න. සතුටු වෙන්න. සැනසීමෙන් ජීවත් වෙන තමන් අදක්ෂයි. තමන්ට දුකක් ආවනම්, කනගාටුවක් ආවනම්, පසුතැවීමක් ආවනම් පුළුවන් තරම් ඒක මනසින් පින්වතුනි දුරු කරන්න. තමන් දක්ෂයෙක් නම් සමාල්ලාවට අවත කරන්නවත් පුළුවන්. අලාභයක් වුණා නම් පාඩුවක් වුණා නම් කවුරු හරි බැන්න නම් දැන් බුදුහාඳුම දේශනා කරනවානේ බුද්ධ ධර්මය හරි ලස්සන තියෙනවනේ නේ අක්කොච්චිමං අවදිමං අජිනිමං අභාසිමේ කවුරු හරි මට බැන්නා මට ගැහුවා මාව තැළුවා මාව පරාජය කළා කියලා හිත හිතා හිත හිතා ඉන්න කෙනාගේ මනසේ තමයි ඒ වෛරය ඒ ක්‍රෝධය තියෙන්නේ හැබැයි හිතනවා නම් යම් කෙනෙක් පින්තුණි උත්සාහවන්තකමින් ඒ අඳුරු මානසිකත්වය ඒ පරාජිත මානසිකත්වය අමතක කරලා දාන්න hina වෙලා නැගිටින්න පුළුවන් සතුටින් hina වෙන්න පුළුවන් එහෙම නැතිනම් ජීවිතේම දුකින්ම තමයි නිසා කිසිම පින්වතෙක් හිතන්නට එපා මේ ජීවිතේ හරි කරුමකාර ජීවිතයක් පව්කාර ජීවිතයක් අනේ මට hina උරුම නැහැ මට සතුට උරුම නැහැ මේ ජීවිතේ මම මේ ඉන්නේ ටික කාලයක් හරි මගේ දරුවෝ නිසා. නැත්තම් මෙලහකටත් මම බිල්ලි වැලදාගෙන කියලා මේ වගේ ඔබට නොගැලපෙන විදිහට ඔබ විසින්ම ඔබ දුකටපත් කරගන්න එපා. කවුරුත් නැහැ කියලා හිතන්න. ඔබට කවුරුත්ම නැහැ සතුට පිණිස. පින්වත්නි බුදුහාමුදුරුවෝ ඉන්නවා. පින්වත්නි ධර්ම රත්නේ ඔබ ළඟ තියෙනවා. තවමත් පූජනීය මහ සංඝ රුවනන එදා වගේම අදටත් ඔබට පිහිට පිනිස වැඩ ඉන්නවා. ඇයි අපි දුක් වෙන්නේ? ඇයි අපි දුක් වෙන්නේ? එනිසා මේ කාරණා ටික කිව්වේ පින්වතුනි ඔබගේ ජීවිතේ දුක තියෙනවා කියලා තේරුම් අරගෙන දුක අවම කරගෙන පුළුවන් නම් නැතිව කළා දාලා මේ මම කතා කරන්නේ ලෞකික වශයෙන් ඇතිවන සාමාන්‍ය දුක පිළිබඳව වේදනාව පිළිබඳව ඒ සාමාන්‍ය දුක වේදනාව අවම කරගෙන එක්ක අමතක කරලා දාලා සතුටින් hina වෙන්න කියලා. හැබැයි මෙහෙම පැත්තක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා hina වෙලා ජීවත් වෙනවා. සතුටින් ඉන්නවා. හැබැයි මේ මිනිස්සු hina වෙන්නේ සතුටු වෙන්නේ කුසලයෙන් නොවේ. දැන් අපේ ධර්ම පදනමට අපි එන්නට ඕනේ. අපි hina වෙන්නේ කොහොමද? අර මුලින්ම මතක් කළානේ හත පුඤ්ඤෝ ගුණයෙන් තමයි hina වෙන්න ඕනේ. කරපු පින් තියෙනවා නම් hina වෙලා ඉන්න පුළුවන්. හැබැයි සමහර මිනිස්සු හැම නෙමෙයිනේ. සමහර මිනිස්සු හරි දක්ෂයි අකුසලයට. ඒ මිනිස්සු සාංශාරික වශයෙන් පුරුදු කරලා තියෙන මකුසලය. ඒ මිනිස්සු පාපයට හරි දක්ෂයි. සමහර මිනිස්සු ඉන්නව හොරකමක් කළා කියලා ගහනක්වත් නැහැ. මිනිහෙක්ට බැන්නා කියලා මිනිහෙක්ව පෑගුව පරාජය කළා කියලා මිනිහෙක්ව පින්නතුනි සමාල්ලාවට අන්තිම වශයෙන් මැරුව කියලාවත් මේ මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. අම්මා තාත්තට වචනයක් කියලා හිතරිද්දුව කියලා. හ්ම්? තමන්ගේ ස්වාමි දියණිය ස්වාම්පුරුෂයාගේ හිතරිද්දුව කියලා. කිසිම ගාණක් නැහැ. මේ මිනිස්සුන්ට ඒක සාමාන්‍ය දෙයක්. කවුද? අර අකුසලයෙන් සතුරු වන උදවිය. පාපයෙන් සතුරු වන උදවිය. තේරෙනවන්නේ මොනවද? අලෝභයෙන් සතුටු වෙන්න පුළුවන්. අමෝහයෙන් සතුටු වෙන්න පුළුවන්. පින්වතුනි අද්වේෂයෙන් සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි හරි ක්‍රමය. හැබැයි දැන් මෙතන මොකද්ද වෙන්නේ? මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හැබැයි සත්පුරුෂ මිනිස්සු නෙමෙයි. ධර්මයට ධර්මානුකූලව ජීවත් වෙන මිනිස්සු නෙමෙයි පින්වතුනි. ලෝභයෙන් සතුටු වෙන මිනිස්සුත් ඉන්නවා. මෝහයෙන්, ద్వේෂයෙන් සතුටු වෙන මිනිස්සු ඉන්නවා. දැන් අපි ඒ වගේ සතුටක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන්ගේ කාලේ දැන් මම කතාවක් කියන්නම් මේක හරි ලස්සනයි. ඒ වගේම එක තැනක හරි පිළිකුල් සහගතයි. පිටුතුනි බුදුහාමුදුරන්ගේ දෙවුරන් මෙහෙරට යාබදක නිවසක හිටියා හරක් මරණ මිනිස්සේ. අපේ පින්වතුන් අහලා තිනේද ওই චුන්දසූකරික ගැන? ඒ චුන්දසූකරික මැරුවේ ඌරෝනේ. දැන් මේ මිනිස්සයා මරන්නේ කවුද? හරක්. හරක් මරන මේ මිනිස්සයාගේ නම ගෝඝාතක. මේ මිනිස්සයා හරක් මුදලාලි කෙනෙක්. හරක් හොරකම් කරනවා. හරක් මරනවා. අතපය වින් කරනවා. මස් විකුණනවා. ඇත්ත කතන්දරේ තමයි පින්තුණි මේ මිනිස්සයා හැමදාම සතුටින් හිටපු මිනිස්සෙක්. කවදාවත් මේ මනුස්සට ඇඬීමක් දුකක් වේදනාවක් අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ගමේ මිනිස්සුනත් හිතනවා අනේ මේ මස් මොදලාලි හුඟක් සතුටින් ඉන්නේ. දැන් අපේ අපේ සමාජෙත් එහෙමනේ. දැන් අපි පව් කරන මිනිස්සෙක් දිහා දැකලා හිතනවානේ අනේ අර මිනිස්සයා ඔක්කොම ජඩ වැඩ ටික, ජාවාරම් ටික, පව්කම් ටික, අකුසල කර්ම ටික, අධර්මිෂ්ඨ කර්ම ටික ඔක්කොම ටික කරනවා. ওই මිනිස්සන සතුටින් ඉන්නේ. අපි එහෙම හිතලා සමාල්ලාවට මිත්‍යාවට අහු වෙනවා. අපි කවුද පින්වතුනි කර්මය ගැන හිතන්න? අපි කවුද පින්වතුනි කර්මය ගැන විශ්ලේෂණය කරන්නට? කර්මය කියලා කියන්නේ අචින්ත්‍ය ධර්මයක්. එහෙම මිනිස්සෙක් සැතවින්ද කියලා ඔබ ධර්මයට සැක පහල කරන්න එපා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයට කවදාවත් ප්‍රශ්න කරන්න යන්න එපා. සමහර මිනිස්සු හිතනවනේ කුඩුකාරයෝ, ගංජාකාරයෝ, හොරු, බේබද්දෝ නේද සමාජයේ ඉන්නවනේ සමහර දේශපාලඥයෝ පව, සමහර ධනපති පැලැන්ති උදවිය පව මේ මේ මිනිස්සුයෝ තමයි ඔක්කොම හොරකම් ටික, ජඩවල ටික, මරකම් ටික කරන්නේ. අනේ උන්ට මොන දුකද කියලා අපේ මිනිස්සු අහනවා. එහෙ මහලා ධර්මයෙන් ප්‍රශ්න කරනවා. පින්තුණි, ඒ මිනිස්සු ඒ වෙලාවේ සැප විඳිනවා. ඒක ඊටාම తాවකාලිකයි. ඒ తాවකාලික සැප පවා විඳින්නේ මායාවේ බන්ධනේ. අකුසලයෙන් මුලා වෙලා ඒක සතුටක් නෙමෙයි. අර ගෝඝාතකත් එහෙමයි hina වුනේ. හරක් මරමර hina වුණා. හරක් මාස් විකුණන්න විකුණන්න hina වෙනවා. සතුටු වෙනවා. සල්ලි හම්බ වෙනවනේ. මේ මනුස්සයට මස් කෑල්ලක් නැතිව බත් ටිකක් කන්න බෑ. අනිවාර්යෙන් මස් කෑල්ලක් ඕනෙමයි. එක දවසක් දා බත්පත් අතට ගත්තාම මේ බත් එකේ තිබුණේ මැල්ලුම්කුයි එක ව්‍යංජනයකුයි බත් ටිකයි විතරයි. මස් තිබ්බේ නැහැ. හරක් මස් කෑල්ලක් ඕනෙමයි. ඒ තරම් සැප. මේ මිනිස්සු ස්වාමි දිනේකින් අහනවා කෝ අද මස් ස්වාමි දිනේ කියන ඊටාම පිංගතුනි ගරු ගාම්භීර මේ හඩකින් අනේ ස්වාමීනි අද මස් නැහැ. හරි බයක් මේ ස්වාමීදීනියගේ වචනවල තිබුණා. ගරුත්වයක් තිබුණා. මේ මිනිස්සයා ඊට පස්සේ කරන දේ තමයි gedara mas නැති තැන මන්නේ අතට අරගෙන වත්ත පල්ලෙහාට ගියා. වත්ත පල්ලෙහාට ගියේ වෙන කිසි දෙයකට නෙමෙයි නොමර හිටපු වසුපැටියෙක් හිටියා. මේ වසුපැටියාගේ අම්මව මරලා. පින්වතුනි ඒ වසුපැටියව ලෙහලා ළඟට අරගෙන දිව ඇදලා දිව කැපුවා. ඔබ හිතන්න මොනතරම් අප්‍රිය ජනක දර්ශනයක් වෙන්නේ නැද්ද කියලා. අහිංසක පුංචි වසුපැටියෙක්ගේ දිව ඇදලා දිව කැපුවා. අර මිනිස්සයා සතුටින් hina වෙලා දැන් මේ මේ දිව තියෙනවනේ මට කන්න කියලා අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ස්වාමි දිනේට දුන්නා ස්වාමි දිනේ කරන්න දෙයක් නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඉල්ලීම ඉටු කරන්න ඕනේ අර දිව මස්සක් කරලා ව්‍යංජනයක් කරලා හදලා ශනිකව ගෙනල්ලා දුන්නා. පින්තුනි මේ කොටස හොඳට අහගන්න. අර මිනිස්සයා බත්පත් අතට අරගෙන අර මස් කෑල්ල අර දිව කන්න හැදුවත් හරි ඒ මිනිස්යාගේ දිව ගැලවිලා බත් පතටම වැටුණා. ද ඔබට දැනෙනවන්නේ හිතෙනවන්නේ පේනවන්නේ මනසින් ඔබට ලැබෙනවා ඇතිනේ මොන වගේ දෙයක් වෙන්න ඇද්ද කියලා. මිනිස්සෙගේ දිවක් ඇදගෙන වැටුනහම බිමට ඒ මිනිස්යාගේ ඇතුලේ තියෙන ශරීරයේ සියලු ලේ ධාතුව, නහර, බඩවැල් ඔක්කොම ටික එනවා එළියට. අර ගෝඝාතක එතනම නැරලා වැටුණා. කෑ ගහන්නවත් පින්නතුනි ශක්තියක් නැහැ මිනිස්සයාට. ඔබට මේ කතන්දරේ ඇහෙනකොට දැනෙනවද යම් මිනිස්සෙක් පාපයෙන් hina වෙලා ජීවත් වෙන්න පුළුවන් යම් මිනිස්සෙක් පාපයෙන් සතුටින් ඉන්න පුළුවන්. සැප විඳින්න පුළුවන්. හැබැයි ඒ සැප తాවකාලිකයි අර ගෝඝාතක ඔබ හිතනවද මෙලවදීම පින්වතුනි පරිසම් දීපු ඵල විපාකය පරලොවදී කොහෙ යන්නේ නැද්ද කියලා. ඒ කාන්තයෙන් අපායි. ඔය අපායේ ඉන්නවා කියලා කියන්නේ මෙතන අවුරුදු 80ක් 90ක් ඉන්නවා වගේ නෙමෙයි. ඒ මිනිස්සයා ඔය අවුරුදු 80 සමාල්ලාවට අවුරුදු 80ක් නෙමෙයිනේ මිනිස්සයා තරුණ කාලේ මැදිවියේම මැරුණා. ඔබ හිතලා බලන්න අර ගෝඝාතක අවුරුදු 50ක් සැප වින්දනම් ඒ සැප පාපයෙන් වින්දේ. ඒ සැපයි කියලා හිතුවේ පින්නතුනි අධර්මය. අර ගෝඝාතක සංසාරේ කල්ප කාලාන්තරයක් ඒ පව් නිසාම දුක් විඳිනව නිරේ. අපේ ජීවිතය නිසා දුකක් ආව කියලා කවදාවත් පින්තුණි ඔබ තෝරගන්න එපා අකුසලය. ඔබට වේදනාවක් පසුතැවීමක් ආව කියලා හිතාවෙන්න ඕනේ කියලාවත් අකුසලයේ අධර්මයේ පාපේ තෝරගන්න එපා. පාපේ තෝරගන්න එපා. ධෛර්යවන්ත වෙන්න. තමන් ඉන්නේ ධර්මයේ පැත්තේ. ධර්මයේ පැත්තේ ඉඳගෙන hina වෙන්න බලන්න. අධර්මයෙන් hina වුණොත් ඒ ශරණයක් විතරයි. අකුසලයෙන් hina වුණොත් පින්වතුනි මොහොතක් විතරයි. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ. දැන් එක බත් වේලක් කණ්ඩ gedara හාල් ඇටයක්වත් නැහැ. එක වේලක් දැන් निराහාරව ඉන්න වෙනවා. මේ මිනිස්සෙක් මොකද කරන්නේ? හොරකමක් කරනවා. එහා ගෙදරට ගිහිල්ලා හරි බත් මුට්ටි හොරකම් කරන් එනවා. ඔබ හිතන්නකො එහෙම. දැන් එක වේලක් හන්ට ගෙදර බත් ඇටයක් නැති මිනිස්සයා එහා ගෙදරට ගිහිල්ලා එහා ගෙදර බත් මුට්ටිය හොරකම් කරන් ඇවිල්ලා එක වේලක් සංසිඳුව ගන්න කනවා. දැන් සැපයිනේ. බඩගින්න නියුණා. කලේ මොකද්ද? අකුසලයක්. පාපයක්. වැඩි කරගත්තේ පින්තුනේ ඒ පුද්ගලයාගේ පාප ශක්තිය. හැබැයි බඩ පෙරුණා ඒ වෙලාවේ hina වුණා. ඒ ජීවිතේම සමහර වෙලාවට හවස් වෙනකොට බැනුම් අහන්න පුළුවන්. හොරා කියලා පින්තුනි මිනිස්සුන්ගේ අපවාදයට අප්‍රශංසාර ලක් වෙන්නත් පුළුවන්. ඔන්න අතුරු ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු මේ මනුස්සයා කපටි. හොරකමට දක්ෂයි. කිසිම හෝඩුවාවක් සාක්ෂියක් ඉතුරු නොකරයි අර හොරකම කළේ. නිසා ජීවිතේම සමහර වෙලාවට හොරෙක් කියලා පින්වතුනි හංවඩු ගහගන්න නැතිව hina වෙලා හැමදාම හොරකම් කර කර ඉන්නවා. ඔබ හිතනවද අර එක වේලක් පිරිමහ ගන්න බත් මුට්ටිය හොරා කාපු අර මිනිස්සයා සංසාරේ සතුටින් ඉඳී කියලා. එක වේලකට හොරකම් කරපර මිනිස්සයාට සංසාරේ පින්වතුනි වේල් කෝටි ප්‍රකෝටි ගාණක් බඩගිනින්ට වේවි. ඔය ප්‍රේතයෝ ඉන්නවන්නේ කුප්පිපාසිකාදී ප්‍රේතයෝ අහලා තිනේ. ඔය ප්‍රේතයෝ හොරකම් කරපු මිනිස්සු ඉපදෙලා ඉපදුනහම පින්වත අනුන්ට දුක් දීපු මිනිස්සු කුප්පිපාසක කියලා මේ මේ මේ ප්‍රේත ලෝකේ ඒ උදවියට මේ පිපාසයි. හරියට සොලොස් නැලියක තරම් බඩක් තියෙනවලු හැබැයි උගුර ඉන්දි කඩු තුඩක් වගේ. ඔබ හිතලා බලන්න මේ මහා පිපාසයේ සංසිඳුව ගන්නට මේ ප්‍රේතයෝ දුවනවා දුවනවා දුවනවා වතුරක් හොයාගෙන ඈත ජලාශයක් පේනවා පින්වතුනි ගඟක් හරි මුහුදක් හරි ඇලක් හරි දොලක් හරි ජලාශයක් පේනවා එතෙන් යන වතුර ටිකක් බොන්න ඕනේ කියලා යනකොට එතන වතුර නැහැ මිරිඟුව දැකලා තියෙනවනේ ඒ වගේ තමයි මේ ප්‍රියතියෝ පින්වතුනි අර වේදනාවෙන් වෙහෙසීමෙන් එතන නැරලා වැටෙනවා ආයෙ එතන ඉපදෙනවා ආයි වතුර තිබහට පින්වතුනි දුවගෙන දුවගෙන දුවගෙන වතුර හොයාගෙන යනවා කල්ප කාලාන්තරයක් වතුර බිඳක්වත් නැතුව පින්නතුනි ඒ ප්‍රේතයෝ මහා දුකකටපත් වෙනවා මෙරි මෙරි මෙරි මෙරි ප්‍රේත ලෝකෙම උපදිනවා ඒ කවියකක් තියෙන ලෝවැඩ සංගතාවේ උගුරත් නොතෙමි සුරංගක වැටුණත් කියලානේ එනිසා මේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් පින්වතුනි බැරි කමක් නැහැ පාපයෙන් සතුටු වෙන්න hina වෙන්න පුළුවන් බැරි කමක් නැහැ පින්වතුනි අකුසලයෙන්. ද හැබැයි ධර්මානුකූලව හිතන ප්‍රඥාවන්ත මිනිසයා දන්නවා මේ ජීවිතේ අකුසලයෙන් hina වෙන මිනිසුන්ට සංසාරේ දුක් විඳින්න වෙනවා කියලා. බුදුරජාන් වහන්සේට ජීවමාන අවදී පින්වතුනි උන්වහන්සේගේ පෙර කර්ම බලපෑවා. එක වෙලාවක උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට පින්වතුනි දීවර කුලයක දීවර දරුවෙක් වෙලා ඉපදුණු අවදීයක පින්වත්නි මේ දීවර පුතා වෙරළට යනවා වෙරළට ගියාට පස්සේ තාත්තා මාළු අරගෙන ඇවිල්ලා මාළු ගොඩ දානවා ඒ මාළු පැටව පින්වතුනි මැරෙන්නේ උඩ පැන පැන වරලා ගගහා පින්වතුනි හැබැයි මේක ඒ දරුවන්ට සෙල්ලමක් hina වුණා සතුටු වුණා සැපවින්දා මොකක්ද කලේ පව්කමක්. සතෙක් මැරෙනවා දැකලා පින්වතුනි hina වෙන්න පුළුවන් ද පින්වතුනි? මිනිස්සෙක්ට දැන් බෝධිසත්ව කුමාරයා එදා hina වුණා. හැබැයි සතෙක් මැරෙනවා දැකලා සංසාරේ දුක් විපාක වින්දා වගේම ජීවමාන බුදු සමයේම උන්වහන්සේට හිසරදයක් ඇති වුණා පින්වත්නි. අන්න ඒ නිසා තමයි අපිට උන්වහන්සේ දේශනා කරන්නෙම කවදාවත් අකුසලයක් දැකලවත් hina වෙන්න එපා. අකුසලයක් කරලවත් hina වෙන්න එපා. අකුසලයක් කාගෙන්වත් අහලවත් hina වෙන්න එපා. අනුන්ගේ පව්වලටවත් පින්වතුනි ඔබ hina වෙන්න එපා. සමහර මිනිස්සු ඇවිල්ලා පින්වතුනි අපිට තමන් කරපු පව්කාරකම් මහා වැඩක් චන්දිකමක් වීරකමක් කළා වගේ කියවනවනේ. අනේ මං ඒකට හොඳ බෑන් දෙකක් කිව්වා. හ්ම් අද නම් ඒක මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. තමන් කරපු නරක දේ මහා පෞකාර දේ අපිටත් ඇවිල්ලා කියනවාද අපි ඔකට hina වුණොත් මොකද වෙන්නේ? කාගේ හරි පෞකමක් අහලා අපිත් hina වෙනවා නම් අපිත් ඒ පාපේ රත ගහනවා. ඒ නිසා පින්වතුනි hina වෙන්න සතුටු වෙන්න සැනසෙන්න කවදාවත් කරපු පාපයකට නෙවෙයි කරන පව්කම් වලට නොවේ ඔබ කරපු පිනටම හිනාවෙන්න ඒක ජීවිතේ පුරුද්දක් බවට පත් කරගන්න හැමදාම පින්කම් කරන්න හිතේවි හැමදාම පින්කම් කරන්න ඔබට පින්තුනි ශක්තිය පහළ වේවි හැමදාම පින්කම් කරලා ඔබට පින්තුනි hina වෙවි සැනසීමෙන් ජීවිතේ පුරාම සතුටින් ගත කරන්න පුළුවන් වේවි ජීවිත අවසානයේ ලං වෙනකොට පින්තුනි අනේ මම පින්වන්තයි මම කාටවත් වැරද්දක් කළා නැහැ කියලා පින්වතුනි hina වෙලා අවසන් හුස්ම ටික හෙලන්න පුළුවන් වේවි. අවසාන මොහොතේදී පින්වතුනි චුති චිත්තය පවා ඔබට කරපු පිනක්ම මතක් වුණොත් කරපු කුසලයක්ම මතක් වුණොත් පින්වතුනි අනුන්ගෙන් පින් අනුමෝදන් වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒ කාන්තේම ප්‍රතිසන්දිය සුගතිගාමි භවයකමයි. එනිසා පින්වත්නි ජීවිතේ පින පුරුදු කරන්ට පිනෙන් hinaවෙන්ට ඉස්සර කාලේ අපේ අම්මලා මොකද කළේ පින් කරපු දේවල් පින් පොතක ලිව්වා ඒ වගේ කරන කරන හැම පිනක්ම පුංචියට හරි කරලා සතහනක් තියාගන්න හැබැයි එක අවුරුද්දක් පින්කම් කරලා තව අවුරුදු දෙක තුනක් නිකන් ඉන්න එපා අම්මා තාත්තා වෙනුවෙන් තුන් මාස අවුරුදු දාන දීලා ඊළඟට තාත්තා මැරෙනකන් ගෙදරට දානයක් දෙන්න නැතිව ඉන්න එපා. දාන දෙන්න පුරුදු කරගන්න. පන්සල් යන්න පුරුදු වෙන්න. ජීවිතේ හැමදාම පින්කම් කරන්ට. දැන් කාලේ හැටියට තමන්ගේ ළඟ ෆෝන් එකක් හරි තියෙනවා නම් දුරකථනයක් තියෙනවා නම් ෆොටෝ එකක් හරි ගහගන්න. හ්ම් බලබල ඉන්න පුළුවන්නේ. කරපු පින්කම් වලින් සතුරු වෙන්න පින්නතුනි අපේ ජීවිතේ අකුසලයෙන් සතුටක් මට එපා අධර්මයෙන් සතුටක් මට එපා, පාපයෙන් සතුටක් මට එපා කියලා විශ්වාසයෙන් ඉන්න ඔබ හැමදෙනාටම ජීවිතයේ සැනසීම උරුමයි, සතුට උරුමයි. ඒ සතුටුදායක සැනසිලිදායක ජීවිතයකට හැමදෙනාටම පිං සිතුවිලි පහළ වේවා. කරපු පින් බලයම ඔබට සිහි කර කර සිහි කර කර තව තව බොහෝ පින්කම් සිද්ධ කරන ශක්තිය ලැබේවා. පින්වන්ත ඔබට සැනසිලිදායකව මේ ජීවිත නිරෝගී සම්පත්තියෙන් දිගාසිරි සැප ලබන්නටම උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයක් ජීවිතේ ධර්මාබෝධයක් ලැබේවා සංසාරයේ කෙලවර සියලු දුක්ඛයන් ප්‍රහීන කොට උත්තරීතර ශාන්ත අමෘත අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නටම අපට කරපු පින් බල මහිමයන්ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ.